සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම අදත් හැම දිනාම සූදානම් වෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාත් සමග ඒකාත්මික වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් සියලු දුක් ගෙවන් කොට තුම් නිවනින් සැනසෙනවා කියන අදහස පෙරදරි කරගෙන තමයි හැම දිනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි දන්නවා ජයමග දේශනාව තුළින් අපි හැමදාමත් බලන්නේ කොහොමද සංසාරික සුවපත්භාවය ඇති කරගන්නේ දුක් නැති කරගන්නේ වගේම මේ ලෞකික ජීවිතයට මේ ධර්මය ගලපාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා කල යුතු දේවල් නොකල යුතු දේවල් තියෙනවා පින්නත් නේ. අන්නේ කල යුතු දේවල් කරන්නටත් නොකල යුතු දේවල් නොකර ඉන්නටත් තමයි අපේ පැත්තෙන් අපි දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කර යුත්තේ. ඒ වෙන මොකටවත් නෙවෙයි අපිට වෙන කරන්න දෙයක් නැහැ. ධර්ම අවබෝධය හැරෙන්නට සිද්ධ කරන සියලු දේ වතුරේ ජීවිතය ගත්තාම. ඉතින් ඒ වතුරේ කියලා කියන්නේ ඒවා කොහොම දිය වෙලා යන දේවල්, නැති වෙලා යන දේවල්, paludu වෙලා යන දේවල්, වෙනස් වෙන දේවල්. මේ ලෝකේ තියෙන වෙනස් වෙන දේවල්, paludu වෙලා යන දේවල්, නැති වෙලා යන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවා කියලා ඒවා එහෙම වෙන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පරිනිර්වාණ මංචකයේදී සඳහන් කරන දෙයක් ආනන්දය මම කලින්ම කීවා නේද වෙනස් වෙන පළුදු වෙන නැති වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ පළුදු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියලා හිතන්න එපා කියලා. මොකද එහෙම හිතුවා කියලා ඒවා එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයත් එහෙමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් එහෙමයි කියලා ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. ඉතින් ඒ වෙනස් වෙන පළුදු වෙන නැති වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ පළුදු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියන ගැනීම අපි තුල තියෙනවා නම් පිටනත් මේ ඒක අපිට ලොකු හානියක් සිද්ධ කරනවා අනාගතයේදී හැමදේම වෙනස් වෙනකොට ලොකු දුක් වලටපත් වෙනවා හැම දෙයක්ම Taman කැමති ආකාරයට තියෙනවා නම් වෙනස් වෙන්නේ නැතුව අපිට ස්ථීර සතුටකින් ඉන්න පුළුවන් නමුත් එහෙම ඉන්නට පුළුවන් කමක් නැත්තේ ඇයි හැමදේම නිබඳව নিরතුරුව වෙනසකට වාජනය වෙන ස්වභාවයකින්ම තියෙන හින්දා. එහෙම ස්වභාවයකින්මයි හැමදේම තියෙන්නේ. ඒක හින්දා ඒ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. ඒ වෙනසට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වෙනස බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන බලාපොරොත්තු තිබුණොත් අපිට කවදාකවත් ජීවිතය ජයග්‍රහණය කරන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ ඇත්ත తত্ত্বය වටහා දෙන්නට තමයි අපි අවශ්‍ය කරන ධර්ම කරුණු හැම වෙලාවකම වගේ අපි ගවේෂණය කරන්නේ ධර්මයේ තුල තියෙන ධර්ම කරුණු ගවේෂණය කරලා බලන්නේ. ඒක අපේ හිතට වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැත්නම් අවිද්‍යාවෙන් පිරලා තියෙන හින්දා. ඉතින් ඇත්ත తත්වයේ අවබෝධ නොකරගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ කොයි මොහොතක මහා රුදුරු ව්‍යසනයක් හින්දා අධිකතර වූ චිත්ත පීඩා විඳින්මින් අධික පීඩා විඳින්මින් සිද්ධ ඉන්න සිද්ධ වේද කියලා ඉවරලා කියන්න බෑ ඒකින්ද ලෝකයේ තියෙන හැම දෙයක්ම Tamanට සතුටක් ඇති වෙනවා වගේ දැනෙනකොට ඒ සතුටෙහි ඇලි ඇලි ඇලි ඇලි යන්න එපා. ඒ සතුට නැවත විඳින්නට හොයන්නට එපා. එහෙම හොයන්න ගියාම ඒක ඒක නැවත නැවත නැවත නැවත අවශ්‍ය වෙනවා පින්නත් ඒක ඉවරක් වෙන්නේ නැහැ. එක සැරයක් වින්දනම් දෙසරයක් වින්දනම් තුන් සැරයක් වින්දනම් තේරුම් ගන්න ඕනේ මේ පුංචි දෙයක්වත් අපිට තේරුම් ගන්න බෑ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ මම පුංචි දෙයක් කියලා කිව්වෙ මෙන්න මේ බලන්න පොඩ්ඩක් හිතලා. මේ මොනවා හරි කණ්ඩ හිතෙනවා කියලා හිතන්නකො කොයි වෙලාවෙ හරි. කොයි වෙලාවක හරි මොනවා හරි කණ්ඩ හිතෙනවා. කණ්ඩ හිතෙන්නේ කාපු දෙයක්මද නැද්ද? ජීවිතේ අපිට කණ්ඩ හිතෙන්නේ කාපු දේවල්මයි. ඉතින් හා කෑවා කියන්නකො. හා කෑපුවාම හා ඇති කියලා හිතෙනවා. නොකෑවා නම් දුක් ඇති වෙනවා. දැන් ඇති වෙනවද බලන්න. ඒ මොහොතේ ඇති කියලා හිතෙනවා. ආයතනයක් ඒ දෙයම කණ්ඩ කියලා මගේ හිත කියනවා. දැන් කාලා තියෙන දේවල් නේ කන්න කියලා කියන්නේ. ඉතින් ආයකයවත් එච්චර තමයි ඔය ටිකවත් තේරෙන්නේ හැබැයි මේ හිත තුල තියෙන මොකක්ද මේ විඳින දේ බලන්න කොච්චර සමහර වෙලාවට ගොඩාක් අසනීප හදාගෙන ඒ අසනීප වැඩි කරගෙන පවා යම් යම් දේවල් ආහාරයට ගන්නවා ඔහේ වැඩි වුණ දෙන් කියලා. හරිද? අසනීප වැඩි වුණ දෙන් කියලා සමහර දේවල් ආහාරයට ගන්නවා පින්නත් නේ. ඉතින් තේරුම් ගන්න ඒ එහෙම කරගෙන පවා මේ ශරීරය සම්පූර්ණ විශාල අසනීප වලට පවා යොමු වෙන තත්වයකට පත් වෙමින් තිබියදී ඒ ආහාරය පාලනය කරන්න බැරි වෙන්නේ මොකක්ද ඒ යථාර්ථය කියලා තේරුම් ගන්න නැති නිසා දිව අග මේ මුව අගට ආහාරය ඇතුළලා දිව අග වැඩිච්ච වෙලාවේ ඉඳලා උගුරෙන් පල්ලෙහාට යන කෙටි කාලයක් තුළ ඒ එක සැරයක් දැනිලා හඳුනගෙන තියෙන රස දෙසරයක් දැනිලා තුන් සැරයක් දැනිලා 10 15 තව නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණනක් දැනිලා හඳුනගෙන තියෙන රස නැවත දැනෙනවා. වත් රස කියලා හිතනකොට කොච්චරනම් කොච්චර වාර ගණනක් සංසාරික ජීවිතේම මේ රස විඳලා ඇද්ද ඒකයි මොකද කෝටි ප්‍රකෝටි වාර ගණනක් කියලා. මේ ජීවිතේම හිතලා බලනකොට කොච්චර බත් කාලා ඇද්ද? බත් ගුලි කොච්චර ගිනලා ඇද්ද? ඒ හැම වෙලාවකම දැනෙන බත් රස තාමත් ඉල්ලන්නේ බත් රස බඩගින්නට කනවා කියන එක වෙනම කතාවක්. ඒක කණ්ඩ වෙනවා නැත්තම් මැරෙනවා. හරිද? ඒක නෙවෙයි දිය රහ දෙයක් මේ උගුරෙන් පල්ලෙහාට යවන්න බෑ. හරි අමාරුයි වගේ නේද? එතකොට මේ ප්‍රිය නැති රස තියෙන දේවල් මේ උගුරෙන් පල්ලෙහාට යවන්න බෑ. හරියට හිර වෙනවා වගේ. ඒ තමයි තණ්හාව. රස තෘෂ්ණාව. ඒතකොට රස තෘෂ්ණාවෙන් පීඩිත මිනිසයාට එයා හැම වෙලේම මේ දේවල් හොයනවා නමුත් තේරෙන්නේ නැහැ කොච්චර කෑවද දැන් කවදද ඇති වෙන්නේ කියලා තේරෙන්නේම නැහැ. කොච්චර කෑවද දැන් මං කවදද ඇති වෙන්නේ කියලා තේරෙන්නේම නැහැ. ඉතින් ඔන්නව තේරුම් ගන්නට තමයි මේ ධර්මය තියෙන්නේ පින්නත්. මේ ධර්මය තුලින් අපි මේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්නවා. හරිද? ඒ සත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ තේරුණාම මොකද වෙන්නේ? ජීවත් වෙන්න කන්නන ලොකු අල්පේච්ඡ ස්වභාවයක් මේ ජීවිතේට ලැබෙනවා. හ්ම්. ඇයි එහෙම අල්පේච්ඡ ස්වභාවයක් ලැබෙනවා කියන්නේ මේවා තේරෙන හින්දා මොනවා පසුපසද මම මේ හඹාගෙන යන්නේ කියලා තත්ත්වාකාරයෙන් වැටහෙනවා. එතකොට තේරෙනවා හඹාගෙන ගිය දෙයක් නෑ හඹාගෙන යන දෙයක්වත් නෑ නෑ කියලා කියන්නේ ඒ යන දේවල් වල කිසිම ප්‍රතිඵලයක් නැහැ කිසිම හරයක් නැහැ ගණ්ඩ දෙයක් නැහැ හරියට නිකන් ධර්මයේ සඳහන් වෙන්නේ කෙහෙල් ගහක් අරගෙන පතුරු ගැලවුවා වගේ කියලා බලනකොට හරයක් නැහැ පතුරු ටික ඉතුරු වෙන්නේ අන්න ඒ වගේ තමයි මේ සංස්කාරය දිගහැර දිගහැර දිගහැර බැලුවොත් වෙනන්නේ එතන ගන්න දෙයක් නැහැ. අපි එක එක පසුපස හඹාගෙන ගිහිල්ලා ඒ හඹාගෙන ගිය දේවල් අරගෙන බලපුවාම ඒ හඹාගෙන යන දේවල් අන්තිමට ඔක්කොම වෙනස් වෙන දේවල්, නැති වෙන දේවල්, තේරුමක් නැති දේවල්. ඒවා තමන්ගේ චිත්තසංතානය තුළම හටගෙන තියෙන විකාරූපී දේවල්. කවුරු කෙනෙක් කෙරෙහි කැමැත්තක් ඉපදිච්ච කාලයක දකින්න ඕන දකින්න ඕන කියලා සිතුවිලි ඇති වෙනවා. ඉතින් ඒ අනුව දකින්න උත්සාහ කරනවා නොදැක්කොත් එහෙම ලොකු දුකකටපත් වෙලා හරියට පීඩිත තත්වයකින් ඉන්නවා. හැබැයි හිත වෙනස් වෙලා ඒ තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව තියෙන ඇල්ම අඩු වුණාට පස්සේ කෙනෙක්ගේ බලන්න පින්නම් මේ ඇල්ම ඒ කැමැත්ත තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. එතකොට ඒ කැමැත්ත අයින් වෙච්ච ගමන් අර තැනැත්තා හෝ අර තැනැත්තිය දවසකට මතක් වෙන වාර ගාන සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි දැකීම වදයක් වගේ දැනෙනවා. දැකීම පැහැදිලිවම වදයක් වගේ දැනෙනවා. අපේ පින්නත් මේ එතකොටවත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම ඒක කියන්නේ අරටුවක් නැත හරයක් නැත අර පැය ගණන් දවස් ගණන් අවුරුදු ගණන් මොකක් හරි මැත්තේ නැහිලා නැහිලා නැහිලා අන්තිමට හරයක් නැති දෙයක් පසුපස එහෙම නැත්තම් වෙන්නේ ඒ වගේ වෙනසක් වෙන්න පෙර ආතුව තමන් ප්‍රියපදවලා තමන්ගේ පැත්තෙන්ගේ නොයෙකුත් සංස්කාරයන් ඇති වෙච්ච අය මියදිලා යනවා. හරියට අතුරු දහන් වුණා වගේ. හරි. එකපාරටම ඉඳලා එකපාරටම මේ හිතිය මේ නැති වෙනවා. හොරු අරන් ගියා වගේ. ආය හොයන්න බෑ හොරු අරන් ගියොත් නම් මොන හරි කරලා හොයාගන්නවත් පුළුවන් කියලා හිතනද හොයාගන්නවත් බැරි තත්යකටපත් වෙනවා. ඉතින් තිබ්බ තැන තිබ්බා මේ දැන් නෑ මේ තියෙනවා මේ නෑ වගේ මේ ජීවිත නැතිලා යනවා මේ මේ කාලයේදී මේක හොඳටම අත්විඳින්න පුළුවන් කාලයක් අපේ පින්නත් නේ. ඉතින් මේ දේවල් ගැන හොඳින් හිතලා ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය අවබෝධ කරගන්න අපි හැම වෙලෙම උත්සාහ ගන්න ඕන ලෝකයේ තියෙන සත්‍යම සත්‍ය తত্ত্বය වෙන්න මේකයි කියලා අවබෝධ කරගන්න අපි නිබඳව নিরතුරු උත්සාහ ගන්න ඕනේ එහෙම නැත්නම් මේ හිත හැම වෙලෙම අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් අනාත්ම දේ ආත්ම වශයෙන් දුක් දේ සැප වශයෙන් ආදීනව සහිත දේ සුන්දර වශයෙන් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය අල්ලා ගැනීම වශයෙන් ප්‍රහාණය නොකළ යුතු දේවල් විදිහට ඉතින් මේ විදිහට වැරදි වැරදි විදිහටම ලෝකය දිහා දකිමින් කලකිරීම ඇති කරගත යුතු දේවල් කලකිරීම ඇති විය යුතු තැන් සතුට ඇති වෙන ආකාරයට ඇලීම ඇති වෙන ආකාරයට නොඇලීම ඇති විය යුතු තැන්වල අතහැරිය යුතු තැන්වල අල්ලා ගන්න විදිහට ඔක්කොම වරද්දගෙන මේ ලෝකේ ලොකු පීඩිත තත්යකටපත් වෙලා කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් මේ හැම එකකින්ම අයින් වෙන්න නම් මේ ඇත්ත දකින්න ඕනේ. ඉතින් අපි ඊයේ දවසේ ඇත්ත දැකීම සඳහා චිත්ත ඒකාග්‍රතාවයක් අත්‍යවශ්‍ය බව බොහෝ දේවල් කතා කරලා තේරුම් ගත්තා. ඉතින් දැන් මේ සූදානම් වෙන්නේ මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්නට කළගත යුතු දේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න මම මේකට පුංචි උදාහරණයක් ගන්නවා මේ අසුබ හැඟීම කියන එක ගැන පොඩ්ඩක් අපි හිතමු මේ මනුෂ්‍ය ශරීරයක් ගැන හිතපුවාම ඒ මනුෂ්‍ය ශරීරය පිළිබඳ සාමාන්‍ය පුද්ගලයන්ට තියෙන්නේ සුබයි කියලා කියන එක යහපත් දෙයක් සුන්දර දෙයක් වගේ හැඟීමක්. ඒක වැරදීමක්. ඒ වැරදීම හදාගන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා එක්තරා ආකාරයක මෙනෙහි කිරීමක් කරන්න කියලා. මේක කෙටියෙන් මම මතක් කරන්නේ මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න කිව්වම කොහොමද මේ මෙනෙහි කිරීම කරන්න කියලා තියෙන්නේ? ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේස මත්තකා තස පරියන්තම් පූරං නානා ප්‍රකාරස්සා සුචිනෝ පච්චවෙක්කති මේ සම්පූර්ණ කය අරගෙන මේ කය උඩේ ඉඳන් පල්ලෙහා දක්වා පාදතලයේ ඉඳන් කේසමත්තකය දක්වාම নানা ප්‍රකාරස් අසුචියෙන් පිරිච්ච දේවල් නොඒකුත් ආකාරයේ අසුචියෙන් පිරිච්ච දේවල් කියලා පිරික්සලා බලන්න කියලා පිරික්සලා බලන්න කියලා තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන. දැන් මෙතනදී සිද්ධ වෙන සිද්ධිය ගැන ඊටාම කෙටියෙන් අපි මතක් කරගමු. මේ පිරික්සලා බලන්න ඕන ආකාරයත් කොටස් ගානකට බෙදලා තිනවා අත්තිමස්මින් කායේ කේසාලෝ මානකාදන්තා පචෝ මංසං ආහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යකනම් පියකම් කිලෝම කම්පප්පාසම් මේ විදිහට එක එක මේ කොටස් වලට බෙදලා දීලා තියෙනවා පහසු වෙන්න බෙදලා දීලා ඒවා එකිනෙක වෙන් වෙන් වශයෙන් අරගෙන එහි සත්‍ය తත්වය පිරික්සන්න කියලා කියනවා හරියට නිකන් ධාන්‍ය මල්ලක් ලෙහෙලා එහි මේ වී ඇට මේ මුං ඇට මේ මෑ ඇට කියලා වෙන් කරනවා වගේ තමන්ගේ ශරීරය තමන්ටම වෙන් කරන්න කියනවා. ඉතින් අපිත් මොකද කරන්න ඕනේ? කෙස් අරගෙන, ලොම් අරගෙන, නිය අරගෙන, දත් අරගෙන මොකද කරන්නේ? ඒවා ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට කොහොමද? වර්ණ වශයෙන්, තියෙන හැඩ වශයෙන්, එතකොට ගන්ධ වශයෙන්, ඒක පිහිටි තැන වශයෙන්, ඒක වටේ තියෙන දේවල්, ඒක ආශ්‍රය කරලා තියෙන දේවල් වශයෙන් ඒක හැදිලා තියෙන මොනවයින්ද ඔය විදිහට නොයෙකුත් ආකාර වලින් මේ එක එක කෙස්ලොම් නියද සම්මස්තහර 60 60 මිදුර කියලා මේ ශරීරයේ තියෙන සියලු අංගයන් ආවරණය වෙන විදිහට කොටස් 32කට බෙදලා දීලා තියෙන විදිහට මේක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ හැම කොටසක් කෙරෙහිම අපිට හැඟීමක් උපදිනවා කියලා. මේ මොකක්ද උපදින හැඟීම? ඒවා පිළිකුල් දේවල් කෙස් ගත්තොත් ඒක පිළිකුල් දේවල් ලොම් ගත්තොත් මේ රෝම කූප මේ ශරීරයක තියෙන ලොම් ගහක් අඩුම ගානේ බිම වැටිලා තියෙනවක්වත් දකින්න අපිට කැමති නෑ. වෙන කෙනෙක් ඇඟේ තවරපු සබන් කෑල්ලක සමහරට ලොම් ගහක් ඉතුරු වෙලා තියෙන පුළුවන්. ඒක දැක්කා දැකීමත් අප්‍රසන්නයි, ඊට අප්‍රසන්නයි බයිනවා. මේක සුද්ධ කරලා යන්න බෑද කියලා කෙනෙකුට බයිනවා. ඉතින් ඒ වගේ ඒවා ඊට අප්‍රසන්නයි. කෙසුත් එහෙමයි ආහාරයක තිබ්බොත් ඊට අප්‍රසන්න දේවල් ඒවා. නිය නියපොතු කෑල්ලක් එහෙම කෑම එකක තිබ්බොත් එහෙම කාගේ හරි අපි ප්‍රිය උපදවන කෙනෙක්ම නියපොතු කප කප හිටියා. අන්තිමට කෑම එකක තිබ්බොත් එහෙම මහා අප්‍රසන්නයි නේද? ඉතින් එහෙම තමයි තත්ත්වය කියලා කියන්නේ කෙස්ලොම් නියදත් දත් කියලා කිව්වහම කොච්චරනම් දුගන්ධ කේල සේම සෝටු දත් කහට සේවල ගතිය තියෙන එකක් තමයි දත් කියලා කියලා කියන්නේ. හැම ඒත් එහෙමයි. හැම වෙලෙම ඇතුලෙන් උරන ලේ එතකොට දහඩිය මේ හැම මැරෙන ඒවා ඒවා ඔක්කොම එකතුලා පාපයක් වගේ හැම වෙලෙම ගඳ ඉතා දුගඳ ආකාරයට මේ මේ හැම උඩ හැදෙන දේවල් අපි හූර හූර හූර හූර සුද්ධ කර කර මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් සබන් වගේ දෙයක් දාලා මේක අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා පිහලා සුද්ධ කරන්න ඕනේ. ඉතින් එහෙම සුද්ධ කර කර ඉන්න වෙලා තියෙන හැමත් ඒ වගේ වගේ හැම එකක්ම ගත්තාම අන්න ඒ වගේ. අපේ පින්නත් මේ දැන් මොකද කරන්න ඕනේ එකින් එක එකින් එක එකින් එක හරියට මෙනෙහි කරන ඔන්න හැඟීම උපදින තුරු මොකද ඒක ඇත්ත හැඟීමක් ඇත්තක් හින්දා ඇත්තට හිත වෙනස් කරලා නැඹුරු කරලා ගන්නට ඕනේ බොරුවට ඉඩ දීලා තියන්න බෑ මොකද මේ ඇත්තටම මේ ශරීරය කියලා කියන එක හිතා පැහැදිලිවම උඩ ඉඳන් පහළ දක්වාම සුබ දේවල් වලින් හැදිලා තියෙනවා නම් ඉතින් ඒ සුබ වශයෙන් ගත්තර කමන්නේ හැබැයි සත්‍ය සත්‍ය වෙන්න ඕනේ කයෙහි ඇති සැටිය ගත්තොත් එහෙම මේ එකදු අංශුවක්වත් ප්‍රියයි සුවයි සුන්දරයි මధుරයි කියලා කියන්න බෑ දුර්ගඳ ගහන ඊටාම දුගඳ හමන ඊටාම අප්‍රසන්න දේවල් හරි දැන් මොකද කරන්නේ මේ தত্ত্বය උදාකර ගැනීම මේ හැඟීම උදාකර ගැනීම බලාපොරොත්තුෙන් අපි හිතමු කෙස් කියලා ගත්තා. කෙස් ගැන මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒක පිළිකුල් කියලා හැඟීමක් ඉපදුනා. ලෝම් කියලා ගත්තා. ඒකත් පිළිකුල් කියලා හැඟීමක් ඉපදුනා. දැන් අපි දන්නවා යම්කිසි එක හැඟීමක් දෙකක් කෙරෙහි ඉපදුනහම ඒ දෙක එකතු වෙලා හේතු වෙලා දෙකම පිළිබඳව තනි හැඟීමක් උපදිනවා. මම ඔබ කියන්නේ අර පාසල් යන ළමයින් ගැන කියන උදාහරණයකින් අපි හිතමුකෝ පාසලකට ගිහිල්ලා අපිට ඒ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලාගෙන ඉන්න කියලා ඉවරලා කොහෙන් හරි අනක් ලැබිලා තියෙනවා. ඉතින් අපි යනවා. ඉතින් එක ළමයෙක් එක්ක කතා කරලා බලනකොට එයා හොඳට ඉංග්‍රීසි කතා කරනවා. අපිට හැඟීමක් එනවා ආ එයාට හොඳට පුළුවන් කියලා. දෙවෙනි ළමයාත් එක්ක කතා කරනකොට එයාත් හොඳට කතා කරනවා. ඔන්න අපිට හැඟීමක් එනවා ආ මෙයාට ඉංග්‍රීසි පුළුවන් කියලා. දැන් ඒ දෙන්නත් එක්කම කතා කරමින් දෙන්න ගැනම තනි හැඟීමක් එනවා. දෙදෙනාටම පුළුවන් කියලා. තුන්වෙනි අතේ කතා කරනවා. තුන්වෙනි අතේ කතා කරනකොට එයත් හොඳට කතා කරන ඉංග්‍රීසියෙන් මාත් එක්ක. දැන් තුන්වෙනියා දැකලා ආ මෙයාට ඉංග්‍රීසි හොඳට පුළුවන් කියලා තුන්වෙනියා ගැනත් මට හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්ක මගේ කිසිම අවසරයක් නැතුව මගෙන් අහන්නේ නැතුව කිසිම බලපෑමක් නැතුව මං හිතපු නැති හැඟීමක් මට එනවා. මොකද තුන් දෙනාටම පුළුවන් කියලා එක හැඟීමක් එනවා. ඒක මන් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. තුන් දිනාටම පුළුවන් කියලා තනි හැඟීමක් එනවා. අන්න ඒ ඇති වෙන තනි හැඟීම ඇති වෙන එකට හේතු වුණා පින්වත්නි කලින් එකිනෙකා එකිනෙකාට වෙන වෙනම පුළුවන් කියලා ඇති වෙච්ච හැඟීම. හරිද? ඒ වගේම ඊට කලින් දෙන්නෙකුට පුළුවන් කියලා ඇති වෙච්ච හැඟීම මේ ඔක්කොම කොහොම හරි හේතු වෙලා එකතු වෙලා තුන් දෙනාටම පුළුවන් කියලා තනි හැඟීමක් ආවා. ඒ වගේ කෙස්ලොම් නියදස් සම්මස්තහර ඇට ඇට මිදුළු ආදි වශයෙන් වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අසුබයි ඒක අසුබ දේවල්, දුක දහමන දේවල්, යහපත් දේවල් නෙවෙයි, සුබ දේවල් නෙවෙයි කියන අදහස ඇති වෙන ආකාරයට මෙනෙහි කරගෙන යනකොට කෙස් ලොම් නිය දත් සම් කියන පහ ගැන මෙනෙහි කරා කියලා හිතනකොට මේ පහම පිළිකුලයි කියලා තනි හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේකට තව එකක් එකතු කරගත්තාම හයම පිළිකුලයි කියලා තනි හැඟීමක් ඇති. හැබැයි එකින් එක වෙන වෙනම පිළිකුලයි පිළිකුලයි කියන හැඟීම උපදවා ගත් එක්ක තමයි පින්වත්නි ඒ එකිනෙක එකතු වෙවි හේතු වෙවි එකතු වෙවි හේතු වෙවි මේ ශරීරයේ ඒ ඒ කොටස් දැනට දැනට පිරික්සපු කොටස් පිළිකුලයි පිළිකුලයි කියන හැඟීම ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට මෙනෙහි කිරීම තුළින් විතරයි. ඔය විදිහට wen wen වශයෙන් මෙනෙහි කිරීම තුළින් විතරමයි ඔය හැඟීම ඔක්කොටම පොදුවේ එකට උපදින්නේ. හරිද? එතකොට අන්න ඒක අපි හොඳට තේරුම් ගන්නවා. අන්තිමට මොකද්ද වෙන්නේ කියලා දැන් තේරුම් ගන්න පුළුවන්. අන්තිමට වෙන්නේ අපේ පින්නත් මේ ශරීරයම පිළිකුලයි කියලා තනි හැඟීමක් එනවා. අන්න ඒවා දැනගෙන තමයි මේ භාවනා ආදිය කරන්න ඕනේ. කරගෙන කරගෙන කරගෙන යනකොට මුළු ශරීරයම ආය ගණ්ඩ කිසිම හරයක් නැහැ. සුබයි කියලා මගේ මේ ශරීරයේ සුන්දරයි සුබයි ප්‍රියයි මధుරයි කියලා ගණ්ඩ මාත්‍රයක්වත් නැහැ මට දැනෙනවා මේ මුළු ශරීරයම අප්‍රසන්නයි දුගඳයි පිළිකුලයි කියලා Tamanටම දැනෙනවා. මං උඩින් මේ පොත්ත සුද්ධ කරගෙන යන්තම් ඇඳුමකින් වහගෙන හිටියට මේක ඇතුළාන්තය කියලා කියන්නේ බලන්න කිසිම බාහිර දූවිල්ලක් වැදෙන්න නොදී. හරිද? හිතාව පිරිසිදුව වායු සමුනය කරපු ඊටාම පිරිසිදු කාමරයක කෙනෙක්ව තියලා තියෙනවා පින්වත් මේ පිරිසිදු වෙන්න කාමරයක් එහෙම නැති හරිද තැනක තියලා තිබුණොත් දවස් දෙකක් විතර පිරිසිදු තැනකින් ගිහින් තියලා තියෙන්නේ එයාට මුණ හොද ගන්න අර එහෙම මුකුත් නැති තැනක කාමරයක දාලා තියලා තියෙනවා කොහොමද දවස් දෙකක් තිබ්බොත් වෙන වැඩේ පැත්ත පලාත යන්න බෑ ගන්ධසාරේ කියලා නැත්නම් අපි තුමු මේ බහිස්රාවි ධර්මයන් අයින් කරා කියලා ඒවා නැතුව වුණත් මුණ හොදන්න නැතුව ඇඟ හොදන්න නැතුව යම්කිසි කෙනෙක් දවස් දෙකක් හිටියොත් පින්නත් මේ පිරිසිදුම පරිසරයක වුණත් ඒ ඇඟ ඒ ඇඟ තුලින්ම ශරීරය තුලින්ම මේ දුගඳ වහන වෙලා ඊ타ත්ම දුක්ඛිත ඊ타ත්ම අපහසු තත්ත්වයන් වලටපත් වෙනවා ඒක තමයි මේකේ ස්වභාවය. ඉතින් මේ මුළු ශරීරයම ඊටාම පිළිකුල් දේවල් වලින් හැදලා තියෙනවා අය කියලා තනි හැඟීමක් එනවා එකිනෙක එකිනෙක මේ කොටස් 32 මෙනෙහි කරගෙන යද්දි 32ම මෙනෙහි කරේ නැතත් යම් කිසි දුරකට යනකොට සමහර ලාට 32ම මෙනෙහි කරලා දෙවෙනි වතාවට 32ම මෙනෙහි කරලා තව වතාවක් 32ම මෙනෙහි කරලා තමයි සමහර අයට ඒක වෙන්නේ ඒ තමයි සංසාරගත පුරුද්දනුව සමහර අයට එකක් දෙකක් මෙනෙහි කරනකොටත් වෙන්නත් මේ කියන தত্ত্বය Tamanට හොඳට වැටහෙන්න පටන් ගන්නවා මේ කියන தত্ত্বය Tamanට ඊටාම හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුළු ශරීරයම පිළිකුලයි කියලා කියන තනි හැඟීමට එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි ඇති කරගත යුතු தත්ත්වය. තනි හැඟීමකට මේ මේ සම්පූර්ණ ශරීරයම පිළිකුලයි කියලා මේ තනි හැඟීම ගැන අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා පින්නත් නේ. පාරේ යනකොට බලකුණක් දැක්කහම ඒ බලකුණ දැකලා අපි කියනවා මේ බලකුණ පිළිකුලයි කියලා. ඒක අප්‍රසන්නයි කියනවා. එතකොට ඒක වෙන වෙනම ඒකේ කන පිළිකුලයි, ඒකේ නහය පිළිකුලයි, බඩ පිළිකුලයි, හැම පිළිකුලයි කියලා කියනවද නෑ. මුළු බලුකුණම පිළිකුලයි කියලා තනි හැඟීමක් එනවා. අන්න ඒ වගේ භාවනාව સિદ્ધ කරගෙන යන කෙනාට මේක පිළිකුලයි කියලා තනි හැඟීමක් එනවා. සැබෑවටම මේ ටික කරොත් ඕක එනවා. හරිද? ඔන්න තනි හැඟීම එනකොට අපි දැනගන්නවා මට කුසල හැඟීමක් ඇති වුණා කියලා. හරිද? කුසල හැඟීමක් ඉපදුනා කියලා දැනගන්න. ඇයි ඉපදුනේ? අර ටික වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරපු හින්දා මෙන්න මෙයාට කුසල හැඟීමක් ඉපදිලා. දැන් ඒ ඉපදිච්ච කුසල හැඟීම නැවත නැවත නැවත නැවත උපදවා ගත යුතු තියෙනවා. ඒක උපදවා ගන්න මෙයා මොකද කරන්නේ? ආයසරයක් ආයසරයක් ආයසරයක් මෙනෙහි කිරීම පටන් ගන්නවා. මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න අර හැඟීම නැවත නැවත නැවත නැවත උපදින්න පටන් ගන්නවා. පින්නත් මේ මෙනෙහි කිරීම බහුල වෙනකොට අර හැඟීම උපදින වාරගාන මොනවා වේද? ඒ හැඟීම උපදින වාරගාන බහුල වෙනවා. මෙනෙහි කිරීම බහුල වෙනකොට ඒ හැඟීම අපි බලාපොරොත්තු වෙච්ච කුසල හැඟීම උපදින වාරගාන අනිවාර්යයෙන් වැඩි වෙනවා ඒක අපි දන්නවා. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තව තව තව තව තව තව මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒකට එන්න එන්න තව තව වැඩි වෙනවා. ඉස්සෙල්ලාම පැයකට වතාවක් නම් මේ හැඟීම ඉපදුනේ. දැන් පැය භාගයකට වතාවක් උපදිනවා. මොකද මෙනෙහි කිරීම බහුල වෙලා. එයා නවත්තන්නේ වැඩේ. තව මෙනෙහි කරනවා, තව මෙනෙහි කරනවා, තව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? විනාඩියකට සැරයක් විතර හැඟීම හැබැයි ප්‍රබලව නැගෙන්න පටන් ගන්නවා. එන්න එන්න එන්න එන්න හැඟීම ප්‍රබල වෙනවා. ඒක තමයි මේ මෙනෙහි කිරීමත් එක්ක ඇති වෙන ලක්ෂණය. එතකොට හිතන්න මේ හැඟීම එන්න එන්න ඒ කියන්නේ මේ ශරීරයේ පිළිකුලයි කියන හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙලා දැන්. නවත්තන්නේ නැහැ. තව තවත් තව තවත් මොනවද කෙස් ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු වශයෙන් මේවා අරගෙන හොඳට මෙනෙහි කරනවා. හැබැයි කලින් තරම් ගොඩාක් මෙනෙහි කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. කලින් තරම් ගොඩාක් වෙනස් කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක අපි ඊටාම හොඳින් තේරුම් ගත යුතු කාරණාවක්. ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කලින් තරම් ප්‍රබලව මෙනෙහි කරන්නට සිද්ධ වෙන්නේ නැති බව. එතකොට ඔය විදිහට නැවත නැවත නැවත නැවත නැවත නැවත ඔය මෙනෙහි කිරීමම කරපුවාම අර ඇති වෙන වාර ගන්න තව තව තව තව ඔය හැඟීම් ඇති වෙන වාර ගන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත වැඩි වෙනවා. ඒ වාර ගන්න වැඩි වෙනවා. ඒ වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? හරිද? මේ අපි ඒක ආයතරයක් මේ විදිහට විග්‍රහ කරගමු මේ කියපු කාරණාවම මොකද මුළු ශරීරයම පිළිබඳව බලකුණක් දැක්කහම ඒ බලකුණ කෙරෙහි වෙන වෙනම වෙන වෙනම මේ ඇහැ පිළිකුලයි කන පිළිකුලයි කියලා හිතන්න ඕනේ නැහැ නේ මුළු ඔක්කොම පිළිකුලයි කියලා තේරෙනවා. ඒ වගේ මේ කෙස්ලොම් නියදස් සම්මස්තහරයට ඇට බෙදුරු කියලා වෙන වෙනම මෙනෙහි කරපුවාම ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ අර මුළු ශරීරයෙන් පිළිකුලයි කියන හැඟීම උපදිනවා අර බලකුණු දැක්කා වගේ මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම උපදිනවා ඉතින් ඒක ඉපදුනාට පස්සේ දැනගන්නවා මම ආයතරක් මේ මතක් කරන්නේ දැනගන්නවා මෙහෙම එකක් ඉපදුනා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒක දැනගෙන මේක තමයි මම බලාපොරොත්තු වෙච්ච හැඟීම කියලා දන්නවා. මොකද ගුරුවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන තමයි අපි මේ දේ කරන්නේ. එතකොට මේ විදිහට මේක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර ඇති වෙන වාර ගන්න වැඩි කරගන්නවා. හැදෙන වාර ගන්න වැඩි කරගන්න. ඒක ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන උරුමය. මොකක්ද යම් අරමුණක් නැවත නැවත මෙනෙහි කරපුවා මොකද වෙන්නේ? ඒ අරමුණේ හිත නැගෙන ස්වභාවය, ඒ අරමුණේ හිත නැగి නැగి නැగి නැగి යන ස්වභාවය ඒකට කියනවා විතක්ක කියලා. විතර්කයේ ස්වභාවය තමයි ඒ අරමුණේම හිත නංවන ස්වභාවය. එතකොට මේ අරමුණේ මොකද දැන් අරමුණ මේ ශරීරය පිළිකුල් කියන අරමුණ අසුබයි කියන අරමුණ එතකොට ඒ අරමුණේ හිත නංවන ස්වභාවය ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තව තවත් තව තවත් තව තවත් වැඩි වෙනවා ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තව තවත් තව තවත් වැඩි වෙනවා අන්න ඒ වැඩිවීම තමයි අපි තේරුම් ගන්න ඕන කාරණාව ඒක වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මොනවා වේද කියලා බලන්න. විනාඩියකට සැරයක් විතර මේ හැඟීම උපදින ගානට වැඩි වුණාම තවත් අතාරින්න නැතුව මෙනෙහි කරනවා. තවත් මෙනෙහි කරනවා. විනාඩියකට බොහෝ වාර ගානක් දැන් මේ හැඟීම ඇති වෙනවා. කොහොම හෝ තව තව තව තව මෙනෙහි කරනවා. ඇත්තටම මෙහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ අරමුණේම හිත එක දිගට නංවනවා. වෙන කිසිම අරමුණක් එන්නේ නැතුව ඒ අරමුණේම හිත නැගෙනවා. එතකොට ඒ අරමුණම නැවත නැවත නැවත නැවත නංවන්නේ ඒ අරමුණ නැති වෙනකොටම ආය නංවනවා. එහෙනම් ඒ අරමුණෙහි නැංවීම ඒ අරමුණෙන් හිත බැහැරවීම කියන එක දෙකක් වෙනයි අරමුණේ විසිර යනවා. විසිර යන්න විසිර යන්න ආය හිත නංවනයි අරමුණේ. ආය විසිර යනවා. ආය හිත නංවනවා. ආය විසිර යනවා. මේක මේ සිතෙන්ම වෙන දෙයක්. ඔන්න ඔය තැනට ආවට පස්සේ කියනවා චේතසෝ අබිනිරෝපණා කියලා. ඒ කියන්නේ අපි පෙන්නන්නේ මේ හිතේහි ඒ හැඟීම නැగిලා. ඔය කියන හැඟීම මේ හිතේ නැగిලා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ අවස්ථාව ගැන අපි පොඩ්ඩක් මවාගෙන බලමු. එහෙම අරමුණක් හිතේ නැగిලාම තිබුණා. ඒ වෙලාවේ ඒක නරක අරමුණක් නෙවෙයි ඒක කුසල අරමුණක්. අසුබ කියලා කියන හැඟීම ලෝභ දේශ මොහ ඇති කරන අරමුණක් නෙවෙයි ලෝභ දේශ මොහ ඇති නොකරන නිසා අලෝභ අද්වේෂ අමෝහ ඇති කරන නිසා ඒක කුසල හැඟීමක්. ඒතර කුසල හැඟීමක හිත නැగిලා දැන් තියෙන්නේ. කුසල හැඟීමක හිත නැగిලා තියෙද්දි වෙන අරමුණු එන්නේ නැත්තම් අන්න ඒ වෙලාවේ කාම ඡන්දය තියෙන්න පුළුවන්ද පොඩ්ඩක්වත්. කාම ඡන්දේ පොඩ්ඩක්වත් නැහැ. තියෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අර අරමුණ විතරනේ තියෙන්නේ. අසුබ හැඟීම ප්‍රබලව තියෙනවා. ඒකෙන්ද වෙන කාම අරමුණු වලට හිත යන්නේ නැහැ. හරි. ඊළඟට ව්‍යාපාදයේ තියෙන පුළුවන් ද පොඩ්ඩක්වත් බෑ තරහ අරමුණු වලට හිත යන්නේ නැහැ. මොකද අර කුසල අරමුණ හිත නැගිලා තියෙන්නේ. ඒ කුසල අරමුණ අපේ හිත වෙන් කරගෙන ඒක. හරි සම්පූර්ණයෙන්ම ඒකින්ද ව්‍යාපාද අරමුණු වලට හිත යන්නේ නැතුව නැවතිලා. කීන විද්‍ය කියන එක මාත්‍රයක්වත් නැහැ. ඒක වෙන දෙයක් වෙන්න විදිහක් නැහැ. උද්දච්ච කුච්ච විචිකිච්ඡා මොකුත් නැහැ. එහෙනම් ඔන්න ඔය වෙලාව පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා යටපත් වෙලා තියෙන ආය හැදෙනවා බය වෙන්න දෙයක් නැහැ. ආය හැදෙනවා මේ වෙලාවේ නම් මාත්‍රයක්වත් නැහැ. හරිද? ඒක එක ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි හිත අරමුණෙහි නංවනවා. හිත අරමුණෙහි නංවන චෛතසික ධර්මයේ ක්‍රියාකාරීත්වයට කියනවා විතක්ක කියලා. හිතෙන් අරමුණ විසිර යන ස්වභාවය තියෙන එකට කියනවා ਵਿਚාර කියලා. එහෙනම් විතක්ක ਵਿਚාර කියන මේ දෙක තියෙනවා අරමුණ පිරිමදින ස්වභාවය. එහෙනම් ඒ කියන්නේ අරමුණ දැනගන්න ගතිය තියෙන විතක්ක ਵਿਚාර කියන අංග දෙකක් මෙතන ක්‍රියාකාරීත්ව දෙකක් මේ වෙලාවේ මේ කියන සිතේ තියෙන චෛතසික ධර්ම. ඊළඟට බලන්න මේ මොහොතේ දිගටම දිගටම මේ සිත මේ විදිහට කෙරීගෙන යනකොට මෙතන කාමච්ඡන්ද නැති හින්දා මොකද වෙන්නේ අර කාමච්ඡන්දත් එක්ක අපිට හැම වෙලෙම තියෙන අධිකතර පීඩාවන් ඒක අපි දන්න හොඳටම අධිකතර පීඩාවන් තියෙන්නේ මොකද මේ කාමච්ඡන්දේ අපිට හරියට කරදරකාරී මොකද ඒක ආය ආය ආය ආය අර කාමවස්තු ඉල්ලනවා ඉතින් දන්නවනේ ඒක මං කියන්නේ නැහැ ඒවත් එක තියෙන්නේ ලබා ගැනීම පිළිබඳව පොරැල්ලීම පිළිබඳව ලොකු පීඩාවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ දැන් අන්න අර කාමච්ඡන්දත් එක්ක තියෙන ඒ පීඩාවන් ඔක්කොම නැති හින්දා හිතට හොය හොය හිටිය කාම වස්තුන් හොය හොය හොය හොය වෙහෙස වෙලා තිබ්බ හිතට ලොකු විවේකයක් ලැබෙනවා. අන්නේ විවේකය නිසා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. හරිද? එහෙනම් ප්‍රීතිය කියන එක මේ වෙලාවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයේ දැනීම් හින්දා ලොකු දුකක් විඳින්මින් හිටියේ. හ්ම් එක එක එක කාකර කසනවා, නලියනවා, දනවා, සීතල දැනෙනවා, උෂ්ණ දැනෙනවා. මේ ශරීරය නිසා තිබුණා වූ යම් කිසි හිතේ සැකසීමක් තිබුණද පින්වත් මේ ඒ සියලු සැකසීම් නැති වෙනවා. හරිද? කාය සංස්කාරයන් සංසිඳනවා. අන්න ඒක නිසා පුදුමාකාර සැපයක්. ඒ මොහොත දැනෙනවා. එහෙනම් සැප කියන එක තියෙනවා. ඊළඟට අර කය අසුබයි කියලා කියන අරමුණෙහි හිත එක දිගට නැවතිලා තියෙන නිසාවෙන් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. එහෙනම් කාරණා පහක් තියෙනවා මේ අවස්ථාව වෙනකොට මොනවද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. අන්න ඒවට කියනවා ධානාංග කියලා. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රායෝගිකව මෙන්න මේ தত্ত্বය අපේ පින්නත් මේ ධාන බලයක් නෙවෙයි කියලා කාට කිව හැකිද? ඒක නෙවෙයි කියලා කියන්න බෑ. අංග ටික ඔක්කොම පැහැදිලිව තියෙනවා. ප්‍රායෝගිකව මේ தത്വයට පත් වෙන ගතිය තමයි මේ අපි අත්දකින්නේ. එතකොට මෙන්න මේක තුල මෛත්‍රිය නම් ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. ඒ හැඟීම උපරිමයක් කොට Tamanට වර්ධනය වෙන්න ඕනේ. එතකොට සිත එක අරමුණේ රැඳිලා තියෙනවා. අන්න ඒක පුරුදු කරපු හිත. අපි දන්නවනේ හොඳට මුවහත් කරපු පිහියක් තියෙනවා නම් ඕන ගහක් අපි හැයි. ඒ වගේ මේ පුරුදු කරපු හිතට ඕනම අරමුණක් ඔස්සේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට යම් භාවනාවකින් ආනාපාන සතියෙන් හෝ අසුබයෙන් හෝ මෛත්‍රියෙන් හෝ ඒ විදිහට ඒකාග්‍රතාවය පුරුදු කරගත්ත කෙනාට වේදනාවට හිත යොමු කරගෙන එක දිගට ඉන්න පුළුවන්කම තියෙනවා. හිත විසිරෙන්නේ නැතුව ඉන්න පුළුවන් හයියක් තියෙනවා. සංඥා සංකාර විඥානයන්හි රූපයෙහි යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඇතිවීම නැතිවීම අත්දකින්ද ඒ අත්තන්ට මේ මානසික ඒකාග්‍රතාව මොනවට උදව් කරනවා. ඉතාම ප්‍රබල අති ප්‍රබල ඉලක්කයක් ඒක අපි ළඟා කරගත යුතු. ඉතින් අන්න ඒකයි. තව එහාට මේ ප්‍රථම ධානය කියන එක තව එහාට යනකොට මොකද වෙන්නේ මේ විතක්ක ਵਿਚාර සංසිඳිලා නැත්නම් අරමුණ අරමුණ පිළිබඳව තනි හැඟීමක නවතිනවා අරමුණ ගැනීමක් අරමුණ විසිර යෑමක අවශ්‍යතාවය නැහැ. එතකොට අරමුණ ගැනීම සංසිඳෙනවා. ඒ කියන්නේ අරමුණ නැවත නැවත නංවන්න ඕනේ අරමුණේ හිමයි නවතින්නේ. අරමුණේ නවතිනවා. ඒ කියලා කියන්නේ අරමුණ පිළිබඳව තියෙන එක සිතකින් මේ අරමුණ අරගෙන තියෙන්නේ. එතකොට අරමුණ අවශ්‍ය වෙන්නේ නැහැ පින්නත් ඒ අරමුණ පිරිමදිනවා කියලා කියන්නේ අරමුණ පිරිමැදීම වගේ කියලා කියන්නේ ඒ අරමුණ තේරුම් ගැනීම කියන එක. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණ අරමුණට අදාළ තනි හැඟීම උපදින එක. හිත ඊළඟ හිතත් ඒක ඊළඟ හිතත් ඒක ඊළඟ හිතත් ඒක. එතකොට අරමුණේ විසිර යාමක් සිද්ධ වෙන්නේ නැති හින්දා ඒකේ නැංවීමක් අවශ්‍ය වෙන්නේ නැති වෙනවා. ඉතින් එතකොට විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. එතකොට ඒක තමයි ඇති වෙන යම්කිසි කෙනෙකුට ජීවිතේ ළඟා කරගත හැකි උපරිම තත්වයක් ඒ ඒ තමයි දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ විතක් ਵਿਚාර සංසිඳනකොට ඊට පස්සේ ওই විදිහට ප්‍රීති සුඛ දෙක සංසිඳනකොට තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානයේදී උපරිම උපේක්ෂාවත් තුන්වෙනි ධ්‍යානයේදී උපරිම වශයෙන් ලැබිය හැකි සමාධියත් අත්විඳිනවා පින්නත් නේ යම්කිසි කෙනෙක්. ඉතින් මේ විදිහට මේ විවේකය නිසා ඇතිවෙන ප්‍රීතිය සහ සැපය සමාධිය නිසා ඇතිවෙන ප්‍රීතිය සහ සැපය සහිතව මේ ධ්‍යාන අංගයන් උපදිනවා මේ ධ්‍යාන අංගයන් අපි විදර්ශනාවට අදාළ වෙන විදිහට පංච පාදානස්කන්ධයට හිත යෙදෙන්න මේ ඒකාග්‍රතාවය භාවිතා කරන්නට පුළුවන්කමක් ලැබෙනකොට අන්න ඇතිවීම නැතිවීම අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා ඉතාමත්ම ප්‍රබලව ඒ ඒ අවස්ථාවල ඒ ඒ දේවල් වල ඇතිවීම නැතිවීම ඇතිවීම වලට හේතුව නැතිවීම වලට හේතුව සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා ඒ විදිහට මේ මේවාගේ යථාභූත ස්වરૂපය මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අත්දැක ගන්න පුළුවන් වෙන්න නම් ඔන්නේ ධානා අංග වර්ධනය වෙන්න ඕන චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න ඕන. ඉතින් ඒ වගේම ලෞකික දේවල් වලටත් එහෙමයි පින්නත් නේ ලෞකික යම්කිසි අරමුණක් කෙරෙහි පාඩම් කරන කෙනෙකුට ඒ පාඩමට හොඳට හිත යොමු කරගෙන වැඩි වෙලාවක් ඒ අරමුණේ ඉන්න පුළුවන්කම ලැබුණොත් තමයි යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ ඒ අරමුණ තේරුම් ගන්න පාඩම් කරමින් ඉන්න අරමුණ හොඳින් වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒක තුළ හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ විතරක් නෙවෙයි වෙනත් ආකාරයක ව්‍යාපාරයක් කරද්දී හිත විසිර යන්න නොදී තියාගන්න ඕන කුමන කාරණාවකදී වුණත් අනවශ්‍ය විදියට හිත විසිරීලා ගියොත් ඒ අරමුණෙන් බැහැරව නොයේකුත් දේවල් සිද්ධ වෙනවා අද කාලීනව ගත්තොත් එහෙම පාඩම් කරන දරුවන්ට හුඟා කාලාට පාඩම් අතමස් වෙන්න මේ දුරකථනේ හේතු වෙනවා මේ දුරකථනයට එන පුංචි පණිවිඩයක් හරි කෙටි පණිවිඩයක් හරි ඔස්සේ හිත ගිහිලා දන්නේම නැතුව තමන්ගේ අරමුණු ඔක්කොම ළඟා වෙන්නට මත්තෙන් හිත බොහෝ විසිරීලා ගිහිලා ඉතින් ලොකු ගැටලුකාරී තත්යකට තමයි මුහුණ පාන්නේ එහෙම වුණාම. ඉතින් ඒවා ගැන අපේ අවධානය යොමු කරගන්න ඕනේ. ඉතා හොඳින් අවධානය යොමු කරගෙන ජීවිතය ගොඩාක් සාර්ථක කරගන්න හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ ඒක කරන්න පුළුවන් දෙයක් ජීවිත අවබෝධය නැත්තම් ජීවිතය අසාර්ථක කරනවා ජීවිතය සාර්ථක කරගන්න නම් ওই විදිහට අපි බලන්න ඕනේ මේ කියන අංගයන් තමන්ගේ තුර වර්ධනය කරගන්න ධානාංගයන් ඒ වගේම ප්‍රඥාව ඒ වගේම වීරය ඒ වගේම සිහිය ඒ වගේම භෞසුතභාවය හිරියොත්ප්ප ඒත් එක්කම ශ්‍රද්ධාව මේ වගේ දේවල් ජාගරියානුයෝගය ආහාරයේ මාත්‍රාන්‍යතාවය, ඉන්දිය සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඒ වගේම ධානාංග හතර. මේ ටික එනකොට මේ අංග ටික එකතු වෙනකොට අපිට ලෝකයේ සත්‍ය ස්වභාවය පැහැදිලි වෙන්න අවශ්‍ය කරන කාරණා ටිකයි මේ. සත්‍ය හොයා යන ගමනේදී මේ දේවල් එකතු කරගන්න ඕන. අධ්‍යයකලා බලන්න යම් කිසි ආකාරයක ලෞකික අරමුණකට අපි යනවා නම් පින්වත්නි ලෞකික අරමුණකට අපි යනවා නම් ඒත් එහෙමයි. ඒත් මේ කාරණාවල් වලට සමාන්තරව මේ කාරණාවන් වලට සමාන්තරව යම්කිසි කෙනෙකුට හැකියාවක් තියෙනවා ඔය අත්දැකීම් ටික තමන්ට ඒ අංගයන් අපි ඒ ඒ ඒවා වලදීම කතා කරා ඒ අංගයන් වලට අදාළව අර අරමුණට සමාන්තර වෙන ආකාරයට ඒ අංගයන් යොදා ගන්නද. එතකොට ඉතින් කොහොමත් හිත ප්‍රබල දැක්මක තියෙන හින්දා ප්‍රබල ශක්තියක තියෙන හින්දා ඒ ශක්තිමත් හිත ලෞකික අරමුණු වලට નિરાයාසයෙන්ම පහසුවෙන්ම ලං වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට අපේ ජීවිත ජයග්‍රහණය සඳහා මේ කියන ආකාරයේ ලෞකික தත්වයන් වර්ධනය කරගන්නට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඊටාම ප්‍රබලව ඊටාම ප්‍රබලව තේරුම් අරගෙන මේ අංගයන් මොනවද කියලා අත්දැකීම් සහිතව තමන් තමන්ගේ ළමයින්ට තමන්ට මේවා භාවිතා කරොත් වෙනත් මේ දන්නේම නැතුව අපි ලොකු ඉලක්ක වලට යනවා. නොයෙකුත් ආකාරයක දුස්සීලකම් වලට අනවශ්‍ය දේවල් වලට යන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කරගන්න කෙනා කවදාකවත් සුරාපානයට යන්නේ නැහැ. කවදාකවත් කාමී වර්ධ හැසිරීමට පෙළඹෙන්නේ නැති ළමයෙකුට පුංචි කාලේ නම් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්න ඕනේ. අද ඉන්ද්‍රිය අසංවර වෙන ආකාරයේ දේවල් තමයි සමහර ඇත්තෝ ළමයින්ට පුංචි කාලේ ඉඳන් පුරුදු කරන්නේ. ඒක පුරුදු කරපුවාම අන්තිමට මොකද වෙන්නේ? දෙමාපියන්ටමයි මහා කරදරකාරී තත්ත්වයන් වලටපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි අපේ ජීවිත සාර්ථක කරගන්න කල යුතු කල හැකි හැම දෙයක්ම කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ පසළොස්තර ධර්මයන් විශාල වශයෙන් හේතු වෙනවා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න අපි තින් දින ගණනාවක් තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවල් වල ප්‍රතිඵලය තියෙන්නේ Taman තමන්ගේ ජීවිතයට මේ දේවල් වලින් යමක් එකතු කරගත්තොත් විතරමයි. ඒ හින්දා ඊටාම ප්‍රබලව Taman ඒ ගැන හිතලා බලලා ඒවා කොච්චර අත්‍යවශ්‍යද කියලා තේරුම් අරගෙන මේ ජීවිතයට ඒ දේවල් එකතු කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නටත් ඊටාම සුවපත් මානසිකත්වයක් ඇති කරගන්නටත් හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය ලැබේවා සියලු දුක් දුර වේවා කියලා හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.